නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ගීතා භික්ඛවේ විහෙරත අත්ථ සරණානන්න සරණා ධම්ම ගීතා ධම්ම සරණානන්න සරණා කතංච භික්ඛවේ භික්ඛු අත්ථ දීපෝ හෝති අත්ථ සරණෝ අනන්න සරණෝ ධම්ම දීපෝ ධම්ම සරණෝ අනන්න සරණෝ ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති යථාපි සම්පජානෝ සතිනා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විනහිය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං ගෝචරේ භික්ඛවේ චරත සකේ පෙත්තිකේ විසේ ගෝචරේ භික්ඛවේ චරතං සකේ පෙත්තිකේ විසේ නලක්ඛති මාරෝ ඕතාරං නලක්ඛති මාරෝ ආරම්මනං කුසලානම් භික්ඛවේ ධම්මානම් සමාදාන හේතු ඒව නිදං පුඤ්ඤං පවද්දකේති ශ්‍රද්ධාවන්ත පිළිතුරු තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් විරාජෝත්තමයන් වහන්සේ විසින් 20000ක් සංඝ පිරිස රහත් ඵලයේ පිහිටුවමින් 84000ක් බෞද්ධ පිරිස මඟඵල නිවනේ පිහිටුවමින් වදාළ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයෙහි මාතෘකාවක් ඉදිරිපත් කරන්න යෙදුනේ. ඉන්නතුනි බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් කියනවා වස්සාන තුන් මාසයේ එක්තැන්ව වැඩසිට නව මාසයක් තිස්සේ ජනපදකාරිකාවේ වැඩ නොකරනවා. දහස් ගණන් දසදහස් ගණන් විසදහස් ගණන් තිස්දහස් ගණන් භික්ෂු සංඝයා වහන්සේ පිරිවරාගෙන ගමින් ගම වඩිනකොට මොනතරම් වාසනාවන්ත දර්ශනයක් වෙනදැද්ද මේ නව මාසයක් චාරිකාවට ගන්නවා කාලයේ දුර ප්‍රමාණය යොදුන් 900ක් ගන්්‍යම් ගම රාජධානි ජනපද මේ හැමතැනම වඩිනවා සමාරියත මා සාතකචාරිකාවක් වඩිනවා නෙදුම් 600ක්. සමාක මාස 4ක චාරිකාවක් වඩන නෙදුම් 300ක්. මාස 9ක දීර්ඝ චාරිකාවට කියන මහා මණ්ඩල චාරිකාව කියලා. මාස 8ක මධ්‍යම චාරිකාවට කියන මධ්‍ය මණ්ඩල චාරිකාව. මාස 4ක කෙටි කාලීන චාරිකාවට කියන්නේ අන්තෝ මණ්ඩල චාරිකාව. මේ මේ විශාල ලෝක ශාසන සේවාවක් සැලසෙමින් වදින ගමනකදී මගධ රටේ මාතුල කියන ජනපදයට වැඩියා. මේ ජනපද වාසී බෞද්ධ බොහෝම ශ්‍රද්ධා ප්‍රසන්න පිරිසක්. වැඩම කළ බව ආරංචි වල රොදක වැඩි ඉන්නේ සවස් වරුවේදී බොහොම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කොට පසුදින දානික ආරාධනා කළ බෞද්ධයෙක්. පසුදා උදෑසන වෙන විට ගම්වැසියෝ ජනපද වැසියෝ කර්මාන්ත කාටුදු සියල්ලම අතර ගමන මේ පින්කමේ සංවිධානයේදී සිටියා. විශාල මණ්ඩප ඉදි කරන දාන සංවිධාන කරන උදේන ගිහින් එලාව දන් දුන්නා. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස විසුදාසනට වඩා පිරිවරාගෙන එන ශාලාවක් වැඩම කළා. පෞද්ද පිළිස බොහොම ගෞරවයෙන් සිරිපත් උදවාගෙන පියලි දෙලන අසුම්පන් වල අදාන් ඉඳලා ගැපසරු ප්‍රන්දමින් දානේ රැළ දෙවුවා. එදා අලියම් කාලයේ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පෙනී ගිය සිද්ධියක්. ඒ දවසේ 20000ක් සංඝ පිරිස රහත් වෙන බවත් 84000ක් පිරිස මඟපර නිවන් ලබන බවත් දැන ඉර සුදුසු තැන තෝරා ගත්තා. එනිසා මේ දානශාලා විද ධර්ම දේශනා නොකර ආසනෙන් නැගිට්ටා. සාගපිලිසත් නැගිටලා පසුපස පිටත් වුණා. දායක පිරිස කල්පනා කළා අපේ මේසා විශාල දාන සංවිධානයේදී බණ පදයක් අහන්න නොලැබුණේ දාන සංවිධානයේ අටපදයක් සිදු වෙන්නේ නැති. ලැබුණ තැනක සමාව ගන්නමු කියලා සියල්ලෝම පසුපස ගියා ලක්ෂ සංඛ්‍යාත සෙනඟක්. බුදුරජාණන් වහන්සේ වඩින්නේ මේ දාන අනුපාඩුවක් නිසා නෙවෙයි. එදා ධර්ම දේශනාවේ සුදුසු කල් තෝරා ගැනීමටයි. හේතුව දාන ශාලාව ඉදමදි. පිරිසට වාඩි වෙන්නේ නිදා නෙමෙයි. සංපත්ත බණහන් හිතේ සමාධින් බණහන් තනක් නෙමෙයි. එනිසාද සුදුසු තැන ඇතිර තෝරා ගත්තේ මගධ ක්ෂේත්‍රය. මාතුල ජනපදයේ තමයි මගධ ක්ෂේත්‍රය කියන විශාල කෙත්‍යාවක් තියෙන්නේ. මේ පෙට්ටියාගේ තැනක තියෙනවා මාතුල කියලා විශාල වෘක්ෂයක්. මේ වෘක්ෂයේ බොහෝම ප්‍රදේශයකට හිමලි දීගෙන පැතිරිච්ච වෘක්ෂයක්. එතනයි මේ ලැබෙන්නේ. අනුදමාහිමියන් වහන්සේට සංඥාවක් දුන්න මෙතන හොඳයි ආසන පනවන්න කියලා මේ මාතුල වෘක්ෂයට නැගෙනහිර බලා ආසන පනවා වාඩි වුණා. අගසව දෙනම දෙපැත්තෙන් වාඩි වුණා ටිකක් පස්සක බලලා දෙවිඳුන්ගේ හැටේට හැදියට තේලි තේලි තේලි විසුදාගට වඩා සංඝ පිරිස වාඩි වුණා. බුදුරජාණන් වහන්සේට මුහුණලා. ඊළඟට මේ දායක පිරිස ලක්ෂ සංඛ්‍යාත සෙනඟේ එත්‍යාගේ භාග්‍යතුන් වහන්සේට සංඝ පිරිසට මුහුණලා ගන්ධ නමස්කාර කොට එකක් පසක් වාඩි වුණා. ආසකුණා සුදු පාට වලාකුළු ඇවිල්ලා ඉවන දුන්නා. කුළුමලක් පෙත්‍යානි ගලාගෙන එන අමාගෙන එන සුසෙල්ලු සුලගින් ගත සැනසුණා. බොහොම සාන්ත ස්වභාවයක් එතන පැවතුණා. ඒ අවස්ථාවේදී තුන් කාලේ බලා සියල්ල දන්න සරුවඥන් වහන්සේ මේ චක්‍රවර්ති සිංහනාල සූත්‍රයේ ධර්ම දේශනාවට ගත්තා. අන්නේ මාත්‍රිකාවන් දැන් මේ කියුනේ. මේ මාත්‍රිකාවේ තේරුම මෙහිමයි අත්ථ දීපා භික්ඛවේ විහෙරතේ අත්ථ සරණ අනන්‍ය සරණ මහණෙනි මගේ ශ්‍රාවකයෝ තමාම තමාට පිහිටක් කොටගෙන සරණක් කොටගෙන වාසය කරත්වා අන් පිළිසරණක් නොකොටත්වා ධම්ම සරණ ධම්ම දීපා ධම්ම සරණ අනන්‍ය සරණ ධර්මයේ තමාට පිහිටක් කොටගෙන සරණක් කොටගෙන වාසය කෙරෙත්වා අවිසරණ හේතක් නොකත්වා කතංච වික්ඛවේ වික්ඛු වස්සදීපෝ හෝති අත්ථසරණෝ අනන්‍ය සරණෝ මානෙනි මගේ ශ්‍රාවකයෝ ශ්‍රාවකයා තමාම තමාට පිහිටක් කරගන්නේ සරණක් කරගන්නේ අවිසරණක් නොකතන්නේ කෙසේද ධර්මයේ තමාට පිහිටක් කරගන්නේ සරණක් කරගන්නේ අවිසරණක් පිහිටක් නොකතන්නේ කෙසේද ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේති ලෝකේ අවිද්‍යා දෝමනස මහණෙනි මගේ ශාසනයේ බෞද්ධයා දිනකෝ පරිජෝ හෝ බෞද්ධයා ආතාපි දීර්යෙන් යුතුව සම්පජානෝ නුවණින් යුතුව සතිමා සිහියෙන් යුතුව අවිද්‍යාව දෝමනස්සම් විනයයේ මේ ස්කන්ධ රෝපිය ගැන ඇලීම් ගැටීම් දුරු කරමි. කායේ කායાનුපස්සී විහෙරති කායાનුපස්සනාවේ නිදී වාසය කරනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. විහෙරියෙන් යුතුව නුවණින් යුතුව සිහියෙන් යුතුව ඇලීම් ගැටීම් විසින් ඉවත් කරන්නේ වේදනානුපස්සනාවේ යෙදී වාසය කරනවා. චිත්තානුපස්සනාවේ යෙදී වාසය කරනවා. ධම්මානුපස්සනාවේ යෙදී වාසය කරනවා. එවං කෝ භික්ඛවේ භික්ඛු අත්ථදීපෝ හෝති අත්ථ සරණෝ අනඤ්‍ය සරණෝ ධම්මදීපෝ ධම්ම සරණෝ අනඤ්‍ය සරණෝ මහන්නේ මෙන්න මේ විදිහටයි මගේ ශ්‍රාවකයා තමාම තමාට පිටක් කරගන්නේ තමාම තමාට සරණක් කරගන්නේ ධර්මයේ තමාට පිළිපැක් කරගන්නේ ධර්මයේ තමාට සරණක් කරගන්නේ වෙන පිළිපැක් පිළිසරණක් නොකරන්නේ මෙහිමයි ගෝචරයේ විස්තලේ චරිතේ සතේ පෙත්තිකේ විසලි මානෙනි තමා සතු තමාගේ පියා සතු ගොදුරුගිනේ හැසිරෙත්වා ගෝචරයේ විස්තලේ චරිතං සතේ පෙත්තිකේ විසලි මානෙනි තමාගේ පියා සතු ගොදුරුගිනේ හැසිරෙන්නා උදන් නලච්චති මාරෝ ඕතාරං කෙලෙස් මාර්යාත ඉඩක් නොලැබේ නලච්චුන්නති මාරෝ මාරෝ ආරම්මන කෙලෙස් මාර්යාත අරමුණක් නොලැබේ කුසලානම් විත්තේ ධම්මාන සමාදාන හේතු මහණෙනි මේ කුසල ධර්ම මනාව අනුගමනය කිරීමෙන් සමාදන් වීමෙන් පිළිපීමෙන් ඒ නිදාම් පුණ්‍යම් පවද්දති ලෞකික ලෝකෝත්තර පින්පණ මෙසේ වැඩේ කියන එක මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි. මේක දිග දේශනාවක්. සම්පූර්ණයෙන්ම සතිපට්ඨාන සතර විවරණය කරන දේශනාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ ත්‍රිශගේ සිත අතීත කාලයට යවුවා. කොහොමද? කාසික බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් තිබුණානේ. ඊට පස්සේ මිනිසයන්ගේ අකුසල් භෝගීල නිසා ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා බහගෙන ගිහින් දස වර්ෂයකටපත් වුණා. දස වර්ෂ කාලයේ සත් විනාශයක් වී කුසල් කරන්න පටන් ගැනීමෙන් ටිකෙන් ටික ආයු වර්ණ සැප බල ඥාන වැඩිලා අවුරුදු අසංඛ්‍ය දක්වාම දියුණු වුණා. අයමත් අසංඛ්‍යයේ ඉඳලා අසංඛ්‍යයේ ඉඳලා අනුකිල වලින් සත්‍යයන්ගේ අකුසල් භෝගීම නිසා ටිකෙන් ටික අඩු වෙලා අඩු වෙලා 80000ක දැස්සා. මෙන්න මේ අවුරුදු 80000ට තියෙන කාලේ මිනිස්යාට කිසි වෙනක් දුකක් නැහැ. බඩගින්නයි, බත්මතයයි වයසට ගියාන් පස්සේ වයස් නැති ලකුණු මෙච්චර තමයි ලඩක් තියෙන්නේ. ඒ කාලේ වෛද්‍ය සේවයක් තිබුණේ නැහැ. ඒ කාලේ විද්ද කලකෝණාවක් තිබුණේ නැහැ. කිසිම රෝගාබාධයක් නැහැ. මස් මාංශ කෑමකුත් ඒ කාලේ නැහැ. ප්‍රාණඝාතයක් ඇත්තේ නැහැ. ප්‍රස්තාවක් තිබුණෙත් නැහැ. ඒ නිසා මිනිස්සු බොහොම පුණ්‍යවන්ත වෙන්නේ කියලා. ඒ කාලේ තියා දන්නේනේ කියලා සත්‍විත රජ කෙනෙක්. මේ සත්‍විත රජුරු අවුරුදු 10 ගානකට පස්සේ තමන් යමිතේකට කිව්වා මගේ දිව්‍යමය චක්‍රරත්නයේ අහසේ තියෙන තැනි චක්‍රරත්නයේ උසස් ප්‍රමාණයට පාත් වුණොත් මට දැනුම් දෙන්නයි කියලා. එතකොට රජුරෝ දන්නවා මේ අහසේ තියෙන චක්‍ර රත්නේ තියෙන්නේ විනිශ්චයශාලා විද්දෙන් අහසේ. හිරාලම් අහසේ තියෙන්නේ. ඒක දිව්‍යමය චක්‍ර රත්නයක්. ඒ චක්‍ර රත්නේ තියෙන ප්‍රමාණයෙන් පාතට පාත් වෙනොත් එහෙම කද්දිරුවන්ගේ ආශය අඩුයි කියන එක ඒක ලකුණ. දරු 10 ගානකට පස්සේ අනතියා කද්දිරුවන්ට දැනුම් දුන්නා දේවයන් වහන්සේ චක්‍ර රත්නේ පහළට බහින ප්‍රමාණය මැනගන්නේ යකඩ කණු දෙකක් දෙපැත්තෙන් හිටවල කම් යදලා තිබුණා. මත්තම දැනගන්න. ඉතින් පහළ කම්ගේ මත්තම කියලා මුදුනපත් වුණා. මහරජු වණ ගන්නවා දැන් මෙන්න මේ චක්‍රාත්මේ උස ප්‍රමාණයට පාත් වෙලා. කජිරුවෝ ප්‍රත්‍යාගි බෝධගේම රජමා කුතනුවන් කඳවලා උතුන්න බාර දුන්නා. තාපස පැවිද්දෙන් පැවිදි වෙලා ධ්‍යාන ලැබුවා. දවස් 7කින් මේ චක්‍ර රත්නයන් ග්‍රහණ වුණා. අභිනව රජතුමා පිය රජුණන්ගෙන් කියන්නේ තාපිය තාපසතුමාණන්ගෙන් මේ පිළිබඳ උපදෙස් ලබා ගත්තා. එම ධර්මනීමේ කියන තාපසයන් වහන්සේ කාමී කියන්නේ කාලි තාපසයන් වහන්සේ කියා හිටියා දරුව මේ චක්‍රවර්ති රාජ්‍ය ලැබෙන්නේ මව්පිය උරුමෙන් නෙමෙයි. ඒකට ඉතිපස්සේ දකිමින් කොහයට සිල් රැකෙමින් සත්‍යතිවත් 10ක් පුරන්නට ඕන. ඒ සත්‍යති 10වත් 10 මෙන්න මේවා කියලා ඔක්කොම කියලා දුන්නා. ඒවා මැනවින් අනුගමනය කරනකොට ඔබට පසළොස්වක් බොහෝ දවස කටසේ සමාදන් වී සිටීමේදී සත්‍යති සැප ලැබෙනවා. මේ විදිහට එතුමා උපදෙස් දීලා ධානවද බමුණු කිය. මේ පුත්‍ර රජකුමාරගේ සක්විති වද්දා අය පොල්ලා සක්විති රජබාටපත් වුණා. තමාගේ පියා වගේම ආයුෂ ගෙවී යන කාලයේදී තාපස පරිද්දෙන් පරිදිරේ ධ්‍යාන වඩා බමුණු ගියා. මේම රාජ පරම්පරා හතක්ම චක්‍රවර්ති රාජ්‍ය කළා. ඒ අතරේ රජු පියා තාපස බවට පත් වුණාට පස්සේ තමන් සත්‍යිකවත් විමසන්නේ නැහැ. නිසා පියාගේ ඇලෑමෙන් මේ අටවෙනි රජකුමාරයා පරම්පරාවේ අටවෙනිය තමන්ගේ මතයට අනුව නීති රීති පනවාගෙන රාජ්‍ය කළා. ඒකෙන් දුර්භික්ෂකම් නැති වුණා රටේ තුතේ. ඒසා රටවැසියෝ මැතිඇමතුන් එකතු වෙලා රජකුමාරට ආරාධනා කළා දෙවියන් වහන්සේ වාසනේ මෞඛේ පරම්පරාවේ රජීතෝ සක්විත රජුගේ ඔබ වහන්සේ සාක්විති රජු වෙන්නේ. අපි දන්නවා සාක්විතිවත් අපින් නම ගන්න. පස්සේ සාක්විතිවත් 10යි කියලා දුන්න රජුවන්නේ. රජුව ඒ නමයන් පිළිවෙල එකක් පිළිවෙල. ඒ මොකක්ද නොපිරිලේ දිලින්දන්ට ගන්නේ ජීවිතේ. ඒක පිළිවෙල. ඒක නිසා පිරිසෙන් ප්‍රදේශවල බිරිඳුකම් වැඩි වුණා. එක්තරා බිරිඳුකම් හේතුන් එක්තරා මිනිසෙක් අනුන්ගේ දියක් වංචාවෙන් ගත්තා. රජුවන්ට කැමැල්ලි කරාම රජුන ඔහුට කැම දීන මිල මුදල් දාන්නේ දීලා පිටත් වෙනවා මේක පස්සේ හොරකම් නොකරන්නේ කියලා. තවත් කෙනෙක් තවත් කෙනෙක් මෙහෙම කීප දෙනෙක් ওই විදිහට සලකම් කරලා වෙලා කඩිතුමා වුන්ට මිල මුදල් දාන්න ආදී දීලා පිටත් කෙරුවා. ඒකෙන් සිදුවෙන හොරකම වැඩි වුණා. හොරකමක් කළොත් රජුවන්ගෙන් කෑගි ලැබෙනවා කියන දැන් එන්නේ සොරකම් වැඩි වුණා. දාමරිකම් වැඩි වුණා. පසුව රජතුමා දන්නනීති පැනෙව්වා. මේ තමයි මුලින්ම මනුස්ස ඝාතනය සඳහා නීති පැනෙව්ව තැන. යම්කිසි කෙනෙක් අල්සතු දෙයක් පැහැරගෙන බරු සමග අහු වුණොත් ඉස මුඳු කරලා රතු සතු ඇඳුම් අඳවලා රතු මල් පරන්දවලා අත් දෙක පිටපැත්තට බැඳලා වදවර ගාමින් නීති සංචාරය කරමින් කියවලා දකුණු ආහාර කඩෙන් පිටමන් කොට ගෙල ගසා දැමිය කියලා නියම කළා. දැන් ඉතින් ප්‍රාණඝාතය ආරම්භ වුණා. එනිසා ගම්වැසියෝ නගරවැසියෝ ආයුධ නිපදේවා ආත්ම ආරක්ෂේ සඳහා. දාමරිකයෝ දාමරික කාන්ති නිසා ආයුධ නිපදේවා. එයින් සිද්ධ වුණේ අපාද විපාද ප්‍රතිස්පාද බහුපාද බොහෝ ප්‍රාණීන් ඝාතනය කරන්නේ මිනිස්සු බය නැති වුණා. මිනිස්සු ඝාතනය කරලා පුරුදු වුණා. එයින් මොකද සිද්ධ වුණේ? ඔවුන්ගේ දරුවන්ට 80000 තිබුණ ආවස 40000ට බැහැලා ගියා. ආයු වර්ණ සැප බල ප්‍රඥා කෑම බීම ප්‍රණීත ආහාර පාන කුණු සංකප්ප පිළිවිගෙන ගියා. 80000ට මෙල 40000ට බැස්සා. 40000ට අවශ්‍ය තියෙන කාලයේදී මිනිස්යන් අතරේ බෝ වුණ මුසාවාදී යම්කිසි වංචාවක් කරාම නැති කියලා. යම්කිසි සාක්ෂි බොරු සාක්ෂි දෙන්නේ කොහේ දුණා. මේ බොරුව ලෝකයේ බාහුව භාවිත වීම නිසා ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය අඩු වෙලා 20000කට බහලා ගියා. අවුරුදු 20000ක ආසවර්ණ සත බල ප්‍රඥා පිළිතුණා. කෑම බීම සනීත ආහාර පාන කොහොම සම්පත් පිළිගෙන ගියා. 20000ක කියන කාලයේදී මිනිසයන්ට බෝ වුණා හේලාම් බස් කීමේ පාපය. හේලාම් බස් කීමේ පාපය බෝ වුණා. එයින් සිද්ධ වුණේ ඔවුන්ගේ දරුවන්ට අවුරුදු දසදහස් ආයු වර්ණ සැප බල ප්‍රඥා පිරිහිලා ගියා. සීල සම්පත් පිරියුණා දිගුණිති. දසදහස් කියන කාලේ දක්වා මිනිසයන් රූපයෙන් කහ අසමානයි. දසදහස් දාලා තියෙන කාලේ සමහර කෙනෙක් ලස්සනයි සමහර කෙනෙක් අවලස්සනයි. අවලස්සන ඇතෝ ලස්සන ඇත්තන් කෙරෙහි ගැදීම නිසා කාම මිත්‍යාචාර පාපය ලෝභ වුණා. එයින් සිද්ධ වුණේ ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 5000ට බහැලා ගියා. අවුරුදු 5000ට අවශ්‍ය තියෙන කාලයේදී පරිසාවාචන සම්පප්පලාප කියන නපුරු වචන කියන හිස් වචන කියන අකුසල දෙක බොහෝ වුණා. ඒ සිද්ධෝනේ ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය වර්ණ සපන රත්නක් නෑ බහැලා 2500 දෙදාලා තාල්සා දුන්නා. ඊළඟට ඒ කාලයේ ලෝභ වුණා අවිද්‍යා ව්‍යාපාද කියන අකුසල දෙක. අනුන්ගේ දේට දැඩි ආශා කරනවා. අනුන්ගේ ක්‍රෝධය ඉර්ෂ්‍යා කරනවා. මේ අකුසල් දෙක දෝමීම නිසා පරම ආශාව 10000කට ගහලා ගියා. බලන්න අවුරුදු 80000 ඉඳලා ආපු හැටි අකුසල් දෝමීම නිසා දහලා ගියා. පරම ආශාව 10000ක තියෙන කාලේදී මිනිස්යන්ගේ කවදාකවත් නැති මිසදිටුවක් පහළ වුණා. දසවස්තුක මිත්‍යාදිත්‍ය කියලා තියෙන මිසදිටු 10ක්. ඕක බොහෝ වුණා. එයින් ඔවුන්ගේ දරුවන්ට ආස බෑලගින් 500ට අඩු වුණා. 500ට ආස අඩු වෙලා තියෙන කාලයේ මිනිසයන්ට තවත් අකුසල් තුනක් බෝ වුණා. අධර්ම රාග, විෂම ලෝභ, මිත්‍යා ධර්ම කියලා. අධර්ම රාග කියන්නේ කාමීකින් නොයා යුතු. පුද්ගලයන් වෙත කාමීකින් යන තරමටම නිර්වජ්‍ය වුණා. විෂම ලෝභ කියන්නේ තමන් සතුයි තමන් සතු පංචකාම සම්පත් ප්‍රමාණික වඩා පරිභෝග කිරීමට පුරුදු වුණා. එවාගේම විද්‍යාධර්ම කියන්නේ පුරුෂයන් පුරුෂයන් සමග ස්ත්‍රීන් ස්ත්‍රීන් සමග වැඩ හැසිරීමට පුරුදු වුණා. මෙන්න මේ අකුසල් තුන බෝ වීම නිසා 500 තිබුණු ආවශය 250ට 200ට දහලා ගියා. ඒකානි මිනිස්යාගේ තවත් අකුසල් පහක් බෝ වුණා. අමත්තේයත අපේක්ෂේයත අසාමාන්‍යතා අබ්‍රහ්මඤ්ඤතා නලෝ නෙජ්ජතා පචායින ඒ කියන්නේ කරුණු පහ නෙකුලේ ජ්ජතා පචායින ඒ කියන්නේ මවට නොසලකීමක් පියාට නොසලකීමක් ශ්‍රමණයාට නොසලකීමක් බ්‍රාහ්මණයාට නොසලකීමක් යදී කියන නොසලකීමක් කියන අකුසල් පහ බෝ වුණා එයින් මවුදු සිහියට නැහැ එන්න අපේ බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට අවුරුදු 80000 ඉඳලා බහැලා ආපු හැටි. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් මේ සියක් වසර තවත් බහැගෙන බහැගෙන යනවා. අකුසල් උස්සන්න වෙන්න වෙන්න බහැගෙන යනවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් බහැගෙන ඇතලේ කෑමෙන්, දීමෙන්, ඇඳුමින්, පැනදීමෙන්, වශයෙන් බුලයෙන්, මෙහෙකෙන් මෙහෙකෙන් හැම දෙයකින්ම පිළියෙනවා. කාල ගුණයෙන් ආහාර පාන වලින් සම්පත් වලින් පිළිහෙනවා. කෘතියන දේවල් තමයි ඊට පස්සේ පහළ වෙන්නේ. සත්තරම් වෙනකොට නියම රත්තරන් නෙමෙයි කෘතියම රත්තරන්. මැණික් වෙනකොට කෘතියම මැණික්. රිදී වෙනකොට කෘතියම රිදී. එවැගේම ගුණධර්ම ගැනත් එහෙමයි. පංචශීල වෙනකොට කෘතිම පංචශීල. කෘතිම උපකාරය මේවා හරියට නියම කල්පනාවෙන් නෙමෙයි නියම තේරුමෙන් නෙමෙයි ඒවා කිංචිකින්තේ ගුණ ධර්ම පිළිලා පිළිලා දස වර්ෂයකම බහිනවා. දස වර්ෂක බෑලා තියෙන කාලේ මෘද සංවර්ෂාව කියන හත් දශක මහා වැස්සක් වහිනවා. ඒ වැස්සට තෙමෙන තෙමෙන පුද්ගලයන් තවත් කෙනෙකු දකින්නේ සූපාවෙක් හැටියටයි. අතර ගන්න ගන්න දෙයින් ගහ ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා. කල්යතු මේක දැනගත්ත කීප දෙනෙක් දින් ගෙවල් වලට එලා ගල්ගෙවල් වලට වෙලා වන ගහන වලට වෙලා තනිකලී හත්දාසක් මෙතනින් ජීවත් වෙලා එළියට එනවා. ආම සංවේග වෙනවා අනේ අපේ නෑයෝ ප්‍රාණඝාත නිසා ඇලසුණා. මින් පස්සේ අපි නම් ප්‍රාණඝාත නොකරන්නෙමු කියලා ඒ ශික්ෂාපදී පිළිපදෙනවා. එයින් උන්ගාස වැඩි වෙනවා දුෂ්ෂා. ඒක උන්ගේ දරුවන්ගේ. ඒ දරුවා අදින්නාදානියත් අයිනවා. ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 40ක් ආසු වැඩි වෙනවා. ඒ දරුවෝ මිත්‍යාචාරයක් ඇතිවෙනවා. ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 80ක් වැඩි වෙනවා. ඊළඟ ආයේ මුසාවාදයෙන් වළකිනවා. ඒ වගේ දරුවන්ට අවුරුදු 160ක් වැඩි වෙනවා. මේ අකුසල් අත්හරින්න අත්හරින්න කෙලෙස් බාර අඩු වෙන්න අඩු වෙන්න ආයු වර්ණ සැප බල ප්‍රඥා කෑම බීම යාන වාහන දුම් කලඳුම් කාගේම සම්පත් යම් වැඩෙන්න පටන් ගන්නවා. මෙලි ගිල්ලා අවුරුදු අසංඛ්‍යය දක්වාම යනවා. අයමත් බහිනවා අවුරුදු 80000 කාලයක් වගේ. 80000 දක්වා කාලෙනකොට මිනිස්සු බොහෝම සැප සම්පත් වලින් බහුලයි. ඒ කාලයේදී ධම්බුද්දීපේ නගරවල් 84000ක් ඇති වෙනවා. අගනුවර කේතුමාපී නම් වෙනවා. කේතුමාපී රාජධානිය පහළ වෙනවා සංකතිය ශක්තික රාජකෙනි. මේ සංකතිය ශක්තික රාජකුමාරට ලැබෙනවා දිව්‍යමය ප්‍රාසාදයක්. ඒ ප්‍රාසාදේ නිකන් ලැබෙනවා නෙමෙයි. මේක පෙර කාශ්‍යප බුද්ධ ශාසනයට අපේ ශාසනයට අතර කාලයේදී නලකාර ඒ කියන්නේ බතලිය වලින් වැඩ කරන ගොවියෝ දෙන්නේ තාත්තයි පුතයි. පසේ බුදු කෙනෙකුන් වහන්සේට දිනුල් දණ්ඩෙන් කන් පිටවලා බතලිය වලින් ආවරණය කළා බත කල්ලි වලින් ආවරණය කරලා බත කොළ හැරිනි කරලා කුටියක් කරවලා වස් ඇසෙව්වා. තුන් මාසයේ පුරා සිව්පසෙන් උපස්ථාන කළා. මේ වගේ වාර තුනකදී මේ පියයි කොටය දෙන්න පසේ බුදුරජාණන් වහන්සේට කළ උපස්ථාන කුසල බලයෙන් ආලි කෙලවර දෙවුණු උපන්නා. දෙව්ලොවදී මේ දෙන්නා ගැන හඳුන්වන්නේ නලකාර දී පුත්‍රයෙකු කියලා. දිවි ලෝක හයේම සැරිසරුවා. ඒ අතර අවුරුදු අසංකේය ආශ කාලයේදී උත්තර දේවතාවා මහා ප්‍රනාද නමින් ශක්ති රාජකණිය කියලා මනුලෝ පහළ වුණා. එතුමාට මාළිගාවක් ලැබුණා 25 දුම් මුස ඇති 25 දුම් වට ඇති සත්තුන් දිවිමේ ප්‍රාසාදයක්. එතුමා තවත් බොහෝ කුසල කළ අය මැදවල උපන්නා. දෙවොලේ ඉපදලා ඉඳලා අපේ බුදුසසුන කාලයේදී ඒ පුත්‍ර දිවි පුත් දිවි රාජයා නලකාර නලකාර පුත්‍ර දිවි රාජයා මල්ලෝ පහළ වුණා මගධ රටේ භග්ගේ නගරේ. භග්ගේ නගරෙහි සිටු පුත්‍රයෙක් කියලා. නලින් භග්ගී මේ භග්ගී සිටු පුත්‍රයා තරුණ වයසේදී බුදුබණ රහත් වෙලා තයිදි වුණා. අසුභා ශ්‍රාවකයන් වහන්සේලා අතර එක නමක් භග්ගී මහ රහතන් වහන්සේ. එක දවසක් ගංගානම් ගඟ සමීපයෙන් වැඩිද්දී බුදුරජාණන් වහන්සේගේ නියමයෙන් පොළවේ ගිලී තිබුණු මේ මාළිගාව අහසතරම් පෙන්වූ අනිත්‍යයි. අන්නේ මාළිගාව තමයි තාමත් පොළවේ සැඟවි තියෙනවා සංතනා ශක්ති රාජතුමාට ලැබෙන්නේ. ඒ කියන්නේ පිටු දිවි රාජයා. සංතනා ශක්ති රාජතුමා කාර්ය කරන කාලේදී උපමානන්ගේ අග්‍ර පුරෝහිත සුබ්‍රහ්ම කියන බ්‍රාහ්මණතුමාට බ්‍රහ්මවතී කියන මෞතුමියට පුත්‍ර සලසාසංක කල්පලක්ෂයක් බෝධිසම්භාන කුණා එන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ උපදිනවා. ඒ කාල උසස්ම වංශයේ බ්‍රාහ්මණ වංශයේ නිසා එහෙම උපදින්නේ. කදිතුමාට වඩා වංශයෙන් උසස් බ්‍රාහ්මණ කුමා. අවුරුදු 8000 ගිහි ජීවිතේ වාසය කරන අභිනිෂ්ක්‍රමණය කොට මාලිගාවෙන්ම 7000ක් දුෂ්කර ක්‍රියා කොට නාගබෝධිය අරා මාර පරාජයට ලෝතුරා සම්මා සම්බුදු වෙනවා. අර සංකලන සාපිති රජතුමාගේ ඒ ප්‍රාසාදී අවිස්ථාන බලයෙන් විසුරුවලා බුදී මංගේ අසරණනාත ආදීන්ද රටවැසියන්ට දන් දීලා බුද්ධ ශාසනයේ විසුභාවයෙන් පැවිදිව සිය පිළිසිරියාඥානලාභීන අරිහත්ත්වයට පත් වෙනවා. මෙන්න මේක නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්තිය දේශනා කළා කුසල ධර්මයන් සමාදන්ව ගැනීමෙන් ලෞකික ලෝකෝත්තර පුණ්‍ය ඵලය වැඩෙන හැටි පෙන්නන්නේ. දැන් ඉතින් ලෝකයේ අසංකේ දක්වා අවශ්‍ය තිබෙලා දසවර්ෂයක බලින්නේ අකුසල විපාකේ. දසවර්ෂයේ සිට අසංකේ දක්වා වරුදු වැඩෙන්නේ කුසල හේතුවේ. දෙවිතෙනි කර්මා නෙමෙයි. ඉදී සිදුවෙනවා නෙමෙයි. ලෝක සත්‍යයේ කුසල අකුසල දෙක අනුව මේ වෙනස් වීම සිදුවෙනවා. ඒ වෙනස් වෙන ලෝකයෙන් මේ සම්පන සම්පන සම්පති රජතුමා තමා කරගත් කුසල් දෙයින් බුද්ධාන්තර දෙකක් තිස්සේ දෙව්සත නිඳලා අන්තිමට මේ මෛත්‍රී බුද්ධ ශාසන කාලයේදී අරිහත්ත්වයටපත් වෙනවා. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ සොලස ආසංග කල්පනාක්ෂයක් තිස්සේ පිරු බෝධිසම්භාර අනුව ලෝතුරා බුදු වෙනවා. දැන් මේ තේරුමට අනුවයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය විවරණය කරන්නේ තමාම තමාට පීඩා කරගන්නේ කෙසේද කියන එක. මෙතන කියනවා තවත් වැදගත් උපමාවක්. පියාසතු ගොදුරු ගිනේ හැසිරෙන්නයි පියාසතු ගොදුරු ගිනේ හැසිරෙනවා නම් කෙලෙස් මරක දෙන්නේ මේකට නිදසුනක් සතිපට්ඨාන සංයුක්තිය සඳහන් වෙනවා සිදු වූවක් වගේ කුමුලේ සීකට අතර ජීවත් වන කැටකෙල්ල තොරණක් අග අවුතකුනේ සිටෙද්දී කුරු ලුකුසෙකට අහු වුණා. මේ කැට පිළිලේ කෑගහලා කිව්වා මගේ වැරද්ද. මගේ අවාසනාව. මගේ පියා සපීඩෙන් හිටියා නම් මට මේ විකත වෙන්නේ නැහැ කිව්වා. කුසා කිව්වා කොහොමද ඔබේ පියා සපීඩෙන්? කුඹුරේ දියබ්බේ සීසාන ලද සීකත අතරයි අපේ පියාගේ ඉඩම කිව්වා. පස්සේ මේ කුසා නිදහස් කරන්න යන්නේ ඉතින් එහෙනම් එතන ඉන්න එතනින් මගේ නිදහස් නෑ නිදහසක් නෑ කියලා බලන්න පුළුවන් කියලා. ඉතින් මේ කැටපිල්ල ගිහිල්ලා මේ කැටයක් නැති කැටයක් උඩ වාඩි වෙලා මෙන්න උකුසාට අභියෝගයක් කළා. දැන් ඉතින් පුරාණන් රජා ඉඳයි කිව්වා. මේ උකුසාත් තුන් හතර සැරයක් අහසේ කිසාරා පියාඹන ඊතල වේගින් පාත් වුණා මේ කැටකිරුල් දැහැගන්න. කැටි කෙලින් එක පාටම සමීප වෙනකොට කැටි අසිරින් ගලනවා. කුකුසාට ලේලේ දරා ගන්න බැරිව අර වියලි මැටි කැටේ වැලිලා කපුව තලිලා මැලරක්ම. කැටි කෙලින් එළියට ඇවිල්ලා ප්‍රීති වාක්‍යයක් කිව්වා මගේ පියා සතු දෙන්නේ හිතේ නිසා මට සතුරාගෙන් ජය ලැබුණා කියලා. මේ ගෙලිසුන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ඉදිරියේ කියන දහම් කාරණේ ගැනයි. තමාගේ පියාසතු ඉඩම නම් කුමක්ද සතිපට්ඨාන සතරයි. සතිපට්ඨාන භූමියයි. බුද්ධ ශාසනයේදී තිසරණලගත බෞද්ධයාගේ පතන් සිදු කරනු ලබන්නේ සතිපට්ඨාන භූමිය හැසිරීමයි. සතිපට්ඨාන භූමිය කියන්නේ බොහොම පළල් වෙච්ච දිග වෙච්ච ඇති වෙච්ච භූමියක්. මේ කෙලෙස් මායාවට තේින සතිපට්ඨාන භූමියේ නිරලාවයි. සතිපට්ඨාන භූමියේ නිරලාවේ ආවනම් කෙලෙස් මායාව විනාශ වෙනවා. අර කුළු කුක්ෂාර සිරියේ පිටට වාඩි. කොහොමද මේ සතිපට්ඨාන හතර වඩන්නේ කියන එක සවිස්තර වෙකින් කියන්න කාලය අවශ්‍යයි. කෙටියෙන් මෙහෙමයි. යම්තා කුසල් සිරියෙන් ඉන්නවා නම් මේ හැම වෙලාවෙම හිතේ සතිපට්ඨාන වැඩිනවා. දැන් අපි හිතමු සිය සමාදන් වෙලා අපි නමස්කාරය කිව්වා. මෙන්න සතිපට්ඨාන භූමිය. ශික්ෂාපද කිව්වා. ඉතර මේ කිහිපය මේ සතිපට්ඨාන භූමියක්. දැන් මේ බණ කියනවා. බණ අහනවා. මේ සතිපට්ඨාන භූමියක්. පියා සතුරු බුදු පිළිලා. එවාගේ දැන් මේ විශේෂ වැඩසටහන ගේගලා ඉන්නේ. මේ වෙලාවේ අපේ සිතේ රාගයක් නැහැ, දේශයක් නැහැ, මෝහයක් නැහැ, කෙලෙසයක් නැහැ. මේ වෙලාව කුසල් සිත් පෙරලි පෙරලි පහළ වෙන්නේ. මේ සතිපට්ඨාන භූමිය. සවිස්තරේ කියනවා නම් කාය අනුපස්සනා සතිපට්ඨාන 18ක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා 14ක්. කායගත සති සූත්‍රයේ තියෙනවා 4ක්. කායානුපස්සනා සියල්ල 18ක් තියෙනවා. මේවා එකක් එකක් ගානේ භාවිතා කිරීමෙන් තමාම තමාට පිළිපැත් කරගත්ත වෙනවා. වේදනානුපස්සනා සතිපට්ඨාන තියෙනවා එකක්. චිත්තානුපස්සනා සතිපට්ඨාන එකක්. ධම්මානුපස්සනා සතිපට්ඨාන කියන පහක්. ඒතකොට මේ සියල්ලම තමාගේ ජීවිතේ තමා පිළිපද කර ගැනීම. මේ සඳහා වනගත වීමකම අවශ්‍ය නැහැ. තමා ජීවත් වෙන පරිසරයේ ඉඳගෙනම මේ ಗುಣධර්ම තමන්ගේ ජීවුන කරගන්න පුළුවන්. මෙලෙසක් වශයෙන් කියනවා නම් කුරුරාට සම්මාස ධම්ම නියංගමේ දසිදස් කම්කරුවෝ පවා සතිපට්ඨාන මනසිකාරයෙන් ඉන්නේ. දින් කොටු කුලට එක්කාසු වුණාම මේ කලගෙඩි කල අදින කලගෙඩියෙන් වතුර අදින දාසීවරු අසරණ ළමයි එකතු වුණා මහන්නේ මොනවද? අක්කේ මොනවද කරන භාවනාව? අම්මේ මොනවද කරන භාවනාව? ඉතින් කිව්වක් නේ මම නම් භාවනාව දන්නේ නැහැ කියලා දොස් කියනවා. ඇයි මෙච්චර බුද්ධෝත්පාද කාලයේ හිස්ව දවස ගවන්නේ? අවාසනාවන්ත වෙන්න එපා. මේක මේ භාවනා කරන්න කියලා කියලා දෙනවා. කවුරු හරි කියනවා නම් මම අසවල් භාවනා කරනවා. සාදු සාදු. ඔබාපන වෙන්නේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ ජීවිතේ වාසනාවන්තයි කියලා විශ්වාස කරනවා. ඒ තරමට දැස දැස් පම් කරෝකවා ගෙවල් වල නිෂ්පල වචන කරුණු කතා කරන්නේ නැහැ. නිෂ්පල විතේ පවත්වන්නේ නැහැ. හැම වෙලාවෙම වතුර කණේ දෙන කොට භාවනා දර දර කඩන්න ගියත් භාවනා. සලාල යන්න ගියත් භාවනා. ඔය අතරේ ඒ ජනපදයේ එක්තරා භූමින් වාසලාගේ ආශ්‍රමයකට ගිරහපතෙක් ලැබුණා නළුවෙකුගේ. මේ නළුවා සතුන් රටවලින් ගමින් ගම ඇවිදගෙන යනකොට ගිරාපතේ අමතක වුණා. මේ ගිරාපතවා මේ නිවාසල හදාගත්තා. ගිරාපතේට නමක් කිව්වා බුද්ධ රත්නය කියලා. දහසක් සංඝිෂ්ඨවරින් වහන්සේ මේ බුද්ධ රාජ්‍යක ගිරා පැටවා ළඟට කඳවලා හැව බුද්ධ රාජ්‍යක අපි පරිද්දු පරිද්දන් ආශ්‍රේ ඉන්නකොට විකරුණී දෙපා දරුවෝ භාවනා කරන්න ඕනේ. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බෑනේ. සතිපට්ඨාන භාවනාවක් හැටියට මෙන්න අට්ටික භාවනා කරන්න. තමන්ගේ ශරීරය ඇටසැකිල්ලක් කියලා හිතන්න. අනිත් සියලු දෙනාගේ ශරීරයක් ඇටසැකිලි කියලා හිතන්න. ඒ නිසා අක්ඛී අක්ඛී අක්ඛී කියන එක නිතර කිය කියලා දවස් ගෙවන්නයි. ඉතින් මේ ගිරාපතව මේ කොහොමදින් ධාර්මණය කරගත්තා. දැන් හැම වෙලාවෙම ගිරාවකින් ගන්න දේ කියන්න පටන් ගන්නකොනේ කියවනවා. අක්ඛී අක්ඛී අක්ඛී කියන කොච්චරවා අත්තා කොටවන්නත් ඔබ තමයි කියවන්නේ. කූඩුවට ගියක් කියන්නේ අක්ඛී අක්ඛී කියලා. එක දවසක් පෙරනාගේ අවුව තපින්න ඉන්නකොට මෙන්න උකුස්සය කියලා දැහැගත්ත ගිරාපතව. විරාතකව දාගත්ත බව දැනගත්ත සාමණේරයන් වහන්සේලා දුකන ඇවිල්ලා අක්කොල සංගාල උකුසා බෑගන්නලා විරාතකව නිදහස් කරගත්තා. විරාතකවල සාතු සත්පායන් කරන හැම බුද්ධරක් විතර මොකක්ද ඒකනේ මේ උකුසා දාගෙන යනකොට ආර්යාවෙන් මට හිතුණා ඇටසකිල්ලක් විසින් ඇටසකිල්ලක් ගහගෙන යනවා. කොතන හරි මේ ඇටසකිල්ල විසිරෙනවා. ඒකයි මට හිතෙන්නේ. සාම් සාදු බුද්ධරක් විතර ඔබට මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණා. මතු අනාගතයේ මඟඵල නිවන් ලබන්න මේක නැති මේකව භාවිතා කරන්න කියලා. ඉතින් මේ විදිහට කාලෙදීම ගිලාකටලා කාලි පෙරවල ගිය පරිලෝකී දෙවලෝකෙින් නැති. ඊට පස්සේ අපි ලංකාවේ බුද්ධ ශාසනය කියන්නේ ලංකාවේ බුදු සසුන බොහොම දියුණුවට තියෙන කාලයක අන්දාදුකලේ උපන්නා. කුලයේ උපන්න මේ ගිලාකටලා නලින් පිස්සු කියලා භාවිතා වුණා. කර්ම වාසයේදී නිහින්කලාවේ පැවිදි වුණා. පැවිදි වෙලා භාවනාවට ගත්තේ අත්විද භාවනාව. අර සංසාර කුරුද්ද. බොහෝම රූපෙන් ලස්සනයි උන්වහන්සේ. සසරක් භාවනා කරපු නිසා රූපේ ලස්සනයි. ලස්සන රූපයක් ඇද තරුණ වයසේ සිටිය මුන්වහන්සේ පියවරක් පියවරක් ගානේ වඩන්නේ අත්විද භාවනාව. එක දවසක් උදේ පාන්දර වත් පිළිවෙත් නිමවා නිහිතලාමයේ සිට අනුරාධපුරේ බලා වඩිනවා පින්දපාතේ. ඒ කාලේ පයින් වඩින්න එච්චර දුරක් නෑ අනුරාධපුරේ නිහිතලාට සමීපයි. දැන් තියෙන්නේ පූජනීය ප්‍රදේශයේ අනුරාධපුර කියලා ඒ කාලේ පූජනීය ප්‍රදේශයෙන් උතුරු දිශාට තමයි නගර තිබිලා තියෙන්නේ ඉන්දලා පැත්තට. ඉතින් මේ වරිණ අතර පුදුම දෙයක් සිද්ධ වුණා. අනුරාධපුරයේ කුලගේක කර්ම කුලකාන්තාවක් තමන්ගේ ස්වාමියායි කමනාප වෙලා සරුවාභරණේ සැරසීලා තමන්ගේ මව්පියන් වෙත උදේ ඉඳි පාන්දර යනවා. මේ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන ශරීරයක් මේ තරුණ කාන්තාව ස්වාමීන් වහන්සේ ගැන ඇලීමකින් යුතුව මහා කඳි සිනහවුණා. ස්වාමීන් වහන්සේ පියවරක් ගන්න වගේ නෙවෙයි. බම්යක් පමණ පේන හැටියට දෙක යටනලාගෙනයි. ඉතින් මේ සිනා සද්ද මොකක්ද කියලා අත්ති ආත්මය කියන මෙලේ තේනෙන්න ඇහැරලා ගන්නවා. බාලවල කෙනේගේ දත්තට කියනවා. මේ කාන්තාවක් සරුවාභරණයෙන් සැරිසිටි කෙනෙක් වගේ නෙමෙයි. දත්තට පෙළෙන්නේ පෙරුණා. දැන් අත්ති මනසිකාරයෙන් මෙලන්නේ දත්තට පෙළේ එකමුණු සරුවාංගයේ ඇට සැකෙල්ල හරියටම පින්තූරේ වගේ නෙමෙයි පෙරුණා. ඇට සැකෙල්ලක් නෙමෙයි යාම ඉඳගෙන ඉන්නේ ඇටේ. එතකොට හිත සමාධි වුණා. සමාධියෙන් විපස්සනා ඥාන වැඩිලා ඒ හිත පියවරේදීම සතර මාර්ගඵල පිළිවෙලින් සව කෙලස් නිසා මහා රහත් භාවයටපත් වෙනවා. බලන්න ගිරාපතේ අත්ති අත්ති කියලා පුරුදු කලේ ආනිසංශ ගිරාපතේ දෙමනම් මිනිසෙකු වශයෙන් අපට කොපමණ අනුශාසන දෙන්න පුළුවන්ද? නිසා බෞද්ධයන් වශයෙන් අපේ කායෙන් අපි වැඩගන්න ඕනේ. තමාට තමා පිළිහිට කරගන්න ඕනේ. කලින් ඉඳන් සැපයක් බලාපොරොත්තු නොවි තමාගේ හිතේ සැපේ තමා සූදානම් කරගන්න ඕනේ වීදිකේ. තමන් හැම වෙලාවෙම ඉතිපිසෝ ගාථාව හිතින් කියන ඒවා ඉන්නවනම් අන්න සතිපට්ඨාන භූමිය හැසෙන්නේ. තේරෙමුද? ඉතිපිසෝ ගාථාව කියන්නේ උතුම්ම ගුණ සම්භාරයක්. ඒ ගුණ සම්භාරය හිතින් ආවර්ජනා කරමින් ඉතින් කියලා කියන ඉන්නකොට ඒ සම්බන්ධ වෙන සිහිය ධම්මානුපස්සනා සතිපට්ඨානයේ බුදුගුණ මෙහි කිරීම ධම්මානුපස්සනාවටයි කියන්නේ. එවාගේ බුදුන් වඳිනවා. පත් පිළිවෙත් කරනවා. මව කියන්නේ වටන් කරනවා. සරණ සලකනවා. ඒ හැම එකක්ම තමයි කුසාසිතින් කරනවා නම් මම සතිපට්ඨාන භූමිය හසුරුවා වෙනවා. දැන් මේ බලපෑටි ඒකට කැම ටිකක් දෙනවා. ගෙදර හදන කුසට කැම ටිකක් දෙනවා. මේ සතිපට්ඨාන භූමියක් කරගන්න පුළුවන්. ඒ මොකද මේ සතා දකිනකොට හිතේ ඇති වෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. මේ බලපෑටියා මේ පුරුෂ කතිය ආදෙන නිමිතියට පෙර ජාති වල සත්‍විතරණ කෙලි. සබ්දෝ රාජ්‍ය කෙලි. බ්‍රහ්ම රාජ්‍ය කෙලි. ඥාන රාජ්‍ය. ඉතින් සංස්කාර ස්වභාවය නිසා බලයේ භූෂේ කියලා උපන්. මම තමන් ප්‍රජාතුනි මේ තත්ත්වයට වැටුණා. මම නිවන් නොදැක්කොත් මේ තත්ත්වයට ආයෙත් නැතිද කියලා. එනිසා මම මේ සතාට මේ දෙන ආහාරය ගිරි ඖෂධයක් වේලා මේ සතාගේ කුසාසිත පහළ වේවා. මේ සතාට සුගතියක් වේ හොඳ කලමිනුතරම් ලැබී දානාමි කුසල් පාරමී පුරා බාහකරණේ කොට අමා මහ නිවන් දසීවා හරි කුඩා සතාට කැමති දීමන් සතිපට්ඨාන භූමියේ පිහිටියා වේවා තමාම තමාට පිහිටා කරගත්ත වේවා හිඟන්නේ දැක්කා පිළිකුල් කරන්නේ බෞද්ධයා හිඟන්න දැක්කාම හිතන්නේ මේ සසරේදී මගේ මව මගේ පියා මගේ ගුරුවරේ මගේ රජ කෙනෙක් මා සිටුවරේ දැන් සංසාර දෝෂය නිසා මේ හිඟන මිනිස්සය කියලා අසනෙන්නේ කියලා ජීවත් වෙනවා. මමත් අනන්ත ජාතෝ මේවා හිඟන්නේ කියලා හිතුවා. නිවන් දැක්කොත් මටත් අනාගතේ හිඟන්න වෙනවා. මම මේ මිනිස්යාට සත පහක් දෙනවා. නැත්තම් කෑම ටිකක් දෙනවා. යමක් දෙනවා. ඒක මේ මිනිස්යාගේ ඒ කුසාසිත පහළ වෙන හේතුව මේ මිනිස්යාගේ කුසාසිත පහළ වෙලා හොඳ සුභති ලෝකයක උපදී හොඳ කල්යාණ මිත්‍රයන් ලබාගෙන නිවන් මඟ අනුගමනය කොට සසර දුකින් මිදී නිවන් දකිනවා කියලා සැලකීම. කෙලෙ කෙලෙම සතිපට්ඨාන භූමිය. මේවා මේ කබල කබල පීවරක් ගානේ. හෙළන හෙළන හුස්ම රැල්ලක් පාසාවට පුළුවන්කම තියෙනවා. තමාම තමාට පිහිට කර ගැනීම ධර්මයේ තමාට පිහිට කර ගැනීම සතිපට්ඨාන භූමිය හැසිරෙන්න පුළුවන්. මෙන්න මේක තමයි බුද්ධ ශාසනයේ පරමාර්ථය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩිත්වා වර්ණයෙන් වැඩිත්වා සැපයෙන් වැඩිත්වා භෝගයෙන් වැඩිත්වා බලයෙන් වැඩිත්වා කියලා අනුශාසනාවක් කළා. ඒ අනුශාසනාව පහදා දුන්න මගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩිත්වා කියන්නේ මේ අවුරුදු 100ක් 1000ක් ජීවත් වෙන එක නෙමෙයි. උපනුකම් කියන්නේ පරමාස විඳින්න විනාශ නොවන ආයුෂ වෙන නිවන්සෝ ලබන්නට හේතු වෙන ධර්මතා හතරක්. ඒ මොනවාද? ඡන්දයේ චිත්තය වීර්ය විමර්ශාව. දානයේ දීම ගැන, සීලය රැකීම ගැන, භාවනාව ගැන, පිළිවෙත් ගැන තමාගේ බලවත් කුසල ඡන්දය වඩනවා. බලවත් කුසල වීර්ය වඩනවා. කුසල සිත වඩනවා, කුසල විමර්ශා නුවණ වඩනවා. මේ අතර යම් පමණ වැඩුවා නම් මේක තමයි ආයුෂ. උපනුපන්තල දීර්ඝායුෂ සසර ගමන අවසන් කොට ජීන දීර්ඝායුෂ ලැබෙන්නේ මේ ධර්මතා හතර වැඩි මේකට කියන ඊජුපාද හතර කියේ. ඉසාවන්ගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩිම පිණිස ඊජුකා ධර්ම වඩත්වා කියන ශාසනා කළා. වර්ණයෙන් වැඩිත්වා කියන්නේ ශාරීරික තහපත්කම පමණක් නෙවෙයි. ශාරීරික වර්ණය, ගුණ වර්ණය දෙකම ලැබෙන්නේ හේතු වෙනවා සීල සම්පදාය. සීල සම්පදා මැනවින් රැක්කා නම් උපනුපන් භවයක් පාසා බොහෝම ලස්සන ජීවිත ලැබෙන්නේ. එපමණක් නෙවෙයි ಗುಣ වර්ණවත් ලැබෙනවා. එනිසා මම මේ ශ්‍රාවකයෝ වර්ණ සම්පන්න වීම සඳහා වඩා වඩා සීලවන්ත වෙත්වා කියලා අනුශාසනා කරනවා. සතියෙන් වැඩිත්වා කියන්නේ ඒ කෑමින් බීමින් හඳුමින් පරිදිමින් ලබන සතියෙන් ගැනීම. ඉඳන් පිළිවෙල සතියක් නෙවෙයි. සතිය නම් දේශනා කොට වදාලේ නීවරණ පහ යටපත් කර ලැබෙන චිත්ත සමාධියයි. ප්‍රථම අධ්‍යාන ආදී වශයෙන් ලැබෙන චිත්ත ඒකාග්‍රතාව තමයි නියම සැපේ, විරාමස සැපේ. මගේ ශ්‍රාවකයෝ විරාමස සැපේ විඳින පිළිස සමාධි භාවනා වඩත්වා කියන ශාසනා කරයි. තුන්වෙනි කාණි හතරවෙනි කාණි භෝග සම්පදා. භෝග සම්පatti නම් දේශනා කොට ආදායේ මේ දේවල් දරුවන් ඉඳ සඳන් යාන වාහන මිනිමුදල් වගේ දේවල් නෙමෙයි. භාවයක් පාසා උපනුපන්තනේ අවශ්‍ය අවශ්‍යතා සම්පන්න ලැබෙන්නේ හේතු ධර්ම හතරක් තියෙනවා. ඒ මොනවද? මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂාව. මේ හතර යම් කෙනෙක් වැඩුවා නම් උපනුපන්තන දෙමෝපියන් ප්‍රේමනාපයි. සහෝදර සහෝදරියන් දූ දරුවන් මෑදන් හිතමිතුරන් අසල්වැසියන් ගම්වැසියන් රටවැසියන් ගෝවැසියන් ප්‍රේමනාපයි. එනිසා ගිය ගියතන තමන් අවශ්‍ය සම්පත් භෝග සම්පත් පහළ වෙනවා. එසාම මේ ශ්‍රාවකයෝ භෝග සම්පත් පිණිස මෛත්‍රිය වඩක්වා, කරුණා වඩක්වා, මුදිතා වඩක්වා, උපේක්ෂා වඩක්වා කියන අනුශාසනා කළා. පස්වෙනි කාණේ බල සම්පත්තිය. බලය නම් මෙතන දුන්නානේ කාය බලයවත්, ධනෙ බලයවත්, පරිවාර බලයවත්, ඡන්ද බලයවත් වෙන මොකක්වත් නෙමෙයි. මෙතන බලය නම් දේශනා කරවදාලේ ප්‍රඥාවයි. සුතේ ඥානයේ චින්තාමේ ඥානෙ භාවනාමේ ඥානෙ කියලා ප්‍රඥාවේ ප්‍රභේද තුනක් තියෙනවා. බණ ඇසීමෙන් ධර්ම සාකච්ඡාවෙන් නුවණ වඩා ගන්නවා. ඒක සුඛේ ඥානය. අනුන්ගේ උපදේශයන් නැතුව තමම චින්තනයෙන් යම් යම් නිෂ්පාදනය කරනවා. ඒක චින්තාමේ ඥානය. සමත භාවනා විපස්සනා භාවනා වඩා ධර්ම අවබෝධයක් ලැබෙනවා. ඒක භාවනා ඥානය. ඒ භාවනාවේ ඥානයේ අනුපිළිවෙලින් කම්මසකතා සම්මාදිට්ඨි නමින් හේතුඵල දන්නා නුවර විපස්සනා සම්මාදිට්ඨි නමින් විපස්සනා ඥාන ඥාන සම්මාදිට්ඨි නමින් ඥාන උපදවන නුවර මග්ග සම්මාදිට්ඨි කියන මාර්ගඥාන ඵල සම්මාදිට්ඨි කියන ඵල ඥාන මේ කියන ධර්මතාවෙන් යුක්ත වූ ප්‍රඥාවයි වඩන්නේ ඒ ප්‍රඥාව වඩනකොට ලෝ බිඳින්ද බැරි මාර බල පහම බිඳගෑම. මේස මාරය, විස්කන්ධ මාරය, අභිසංස්කාර මාරය, දීතුත්තර මාරය, මච්චු මාරය කියන පංච මාර බල වේගේ සියල්ලම සිඳලා බිඳලා නැසලා වැන්සලා විනාශලා යනවා. එනිසා මගේ ශ්‍රාවකය බල ධර්ම වශයෙන් ප්‍රඥා වඩත්වා කියන ශාසන ශාසනය කළා. ඊළඟට මෙන්න මේ සූත්‍ර දේශනාව අවසන් කරදී තමාම තමාට පිහිට කර ගැනීම සඳහා ධර්මයේ තමාට පිහිට කර ගැනීම සඳහා ගෙන යමක් පිළිසරණක් නොපතනු සඳහා මගේ ශ්‍රාවකයෝ දීපපාද හතර වඩමින් මාවස වඩාගෙන සීල සම්ප්‍රදායෙන් වර්ණවන්ත වී සමාධි භාවනාවේ සතුටක් වී සත්මී සතර බඹනිය රණින් භෝග සම්පන්න වී ප්‍රඥාවෙන් බල සම්පන්න වී සතිපට්ඨාන භාවනා මුදුන් සමුනවාගෙන මේ ජාත්‍යාගේ සතර දුක් තරණය කොට අජාති අජර අය්‍යාදී අශෝක අනුපායාස අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කෙරෙත්වා කියන දේශනාව දිනු කළා. මේ දේශනාවෙන් සමාධිගතව දහම් පදයේ සමන් දෙන සිටේ ක්ලේශාතුරෙන් විශිදාසක් විශේෂ සංඥා වහන්සේගේ චිත්ත භාවනා ප්‍රඥා භාවනා මුදුන්පත් වී ඒ නෝතේම සෞඛලෙස් නැසා සහත් භාවයටපත් වෙනවා. විසුදාහක් පිටසන් සංඥා වහන්සේ අරිහත්ත්වයටපත් වෙනවා. එවැගේම බණ රසණී සිටියේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතුරින් 84000ක් දෙන මාර්ගඵල නිවන් සුව ආબોධ කරගත්තා. මෙන්න මේ විදිහේ ලෝක වැඩසැලසු සුවිශේෂ ආසන්න ගණන් ජනතාව අමාමහ නිවන් පුර පමුණවා වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිතින් කයින් වචනින් අපේ ගෞරව ආචාර උත්තමංග නමස්කාරය වේවා සතර මඟ සතර කල නිවන නැමැතිනේ නව ලෝතුරා ධර්ම ධාතුවට අපේ ගෞරව ආචාර උත්තමංග නමස්කාරය වේවා සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න අෂ්ටාරිපුජ්‍යල මහා සංඝ රත්නයට අපේ ගෞරව නමස්කාරය වේවා ඒ බුද්ධාගමේ මහෝත්තමයන් වහන්සේලා අනුව යමි. අපට නිතිපන්සේ ගතිමි, පෝයාසසේ ගතිමි, සිව්බම දේරණ වඩමි, දාන සීල භාවනාදී දස පුණ්‍යක්‍රියා පුරමි. පානාතිපාතා වේරමණී ආදී දස කුසල ධර්මයන් පුරමි. දාන සීල නෛෂ්ක්‍රාම්‍යාදී දස පාරමී පුරමි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩමි. දානීය ක්‍රියාවත්න අර්ථකාරියා සමානත්වතා කියන චතුර සංග්‍රහවත් පුරමි. සත්වෝ උජෝ සූජෝ සුලකෝ මුදු අනුතිමානී ආදී කරණීය ධර්ම වඩමි. අසේවනාච බාලානම් පා පණ්ඩිතානම් සේවනා පූජාච පූජනීයානම් යනාදී මා මංගල ධර්ම වඩමි. සතිපට්ඨාන සතර වඩමි සම්‍යක් ප්‍රදාන හතර වඩමි සතර විදුපාද හතර වඩමි ඉන්ද්‍රිය ධර්ම පහ වඩමි බල ධර්ම පහ වඩමි බුද්ධංග හතර වඩමි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩමි මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන ආත්මය ජයගෙන අපරාධිතව බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ මේ සැරසේ වදාළ අජරාමර ශාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සුව සාදා ගැනීම දක්වා යා ගැනීමත සත්‍ය බලයේ ධෛර්ය වීර්ය ආරඥා වාසීර්වාදේ රත්නත්‍රාණු භාවින් ලැබේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු